දැන් මේ මේ මැතිවරණ එක ස්වභාවයක් අපිට වෙනුන දේ තමයි අපි උත්සාහ කරද්දී වඩා හොඳ ප්‍රතිපත්තිමය දේශපාලන සංවාදයකට මේ මැතිවරණ ගේන්නේ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හැටියට නම් කරගත්ත සජ්ජාතික පක්ෂයත් සන්දානයත් නැවත සුපුරුදු බංකොලොත් දේශපාලන සංස්කෘතියටම යමින් තියෙනවා. යහපාලනය කියන එකේ අර්ථය වෙන්න ඕනකම තියෙන. එතකොට පරණාණ්ඩුවේ වැරදි අමං කරගහගන්න එක නෙමෙයි. නමුත් අපිට පේනවා මේ මැතිවරණ ව්‍යාපාරයේදී නැවත වතාවක් යහපාලනේ නමට තියාගෙන අර ලොරියේ බුදුසරණ ඉස්සරහින් ගාලා හරක් පුරපට හරක් පටවගෙන යනවා වගේ යහපාලනේ ඉස්සරහට දාගෙන පාතාලේ කට්ටිය මැතිවරණයට කැඳවගෙන තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ දැන්වත් පොරොන්දු වලින් ගැලවිලා ප්‍රතිපත්තිමය දේශපාලනයට රටේ ජනතාව විශේෂයෙන් අපේ රටේ ඡන්දදායකයා පැමිණිය යුතුයි.